අවස්ථාවේ අපේ ගෞරවනීය සංග්‍රහයෙන් අවසරයි අපිට තවත් අඟහරුවාදාවක් අපි කරගෙන ගිය පරිදි නිවනේ නිවීම දේශනා මාලාව දිගේ 11 වෙනි දේශනාවේ අපි දැන් ගත කරන්නේ ඒක දිගේ තවත් ඉදිරියට යන ධර්ම දේශනාවක් සමාවිත ධර්ම සාකච්ඡාවක් ඉතින් අපි එදා නතර කරපු තැනින් සාකච්ඡාව පටන් ගන්නවා පැයක පමණ කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි දවසට ආරම්භයේට අපිට මාතෘකාව සපයා ගැනීම සඳහා නැත කරපු තැන ඉඳලා ඉදිරියට පොත කියවීම පටන් ගන්න විදිහට මම අපේ චන්ද්‍රරතන ස්වාමීන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නිවන්නේ නිවීම දේශනා මාලාව 11 වෙනි දේශනය 229 පිටුව න සංඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී න විභූත සංඤී මේ නෑ නෑ හතරම අර ලෝකෝත්තර විදියේ එක්තරා සංඥා මට්ටමක් පුදුම විදියේ සංඥා මට්ටමක් මේක එතකොට මේ සංඥා ශීර්ෂයෙන් මේ ධර්මයේ ගැඹුරුම අංශයක් පිළිබඳ විග්‍රහයක් මෙතන තියෙන්නේ. මක්නිසාද බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මෙතන රූපයෙන් ගැලවීමට නම් රූප සංඥාවෙන් ගැලවෙන්න ඕනේ. ඒක ඊ타ත්ම ගැඹුරු දෙයක්. අර අන්තෝ ජටා බහි ජටා සූත්‍රයේ සඳහන් කළ නාමංච රූපංච පටිඝං රූප සංඥාච. එතන රූප සංඥා කියලා කීම විශේෂයි. සාමාන්‍ය ලෝකයා එතෙක් හිතුවේ බුදු පියාණන් වහන්සේ පහළ වන තාක් වෙන එකක් තබා තාපසවරු පවා හිතුවේ රූපයෙන් මිදීමට නම් අරූපය අල්ලගන්න ඕන කියලා. අපි කලින් දේශනාවක සඳහන් කළා අරූපය බදා ගැනීම හරියට අර රාත්‍රියේ හොල්මනක් දැකලා බය වෙලා යකෙක් කියලා හිතාගෙන යකාගෙන් බේරීමට දිවීම වගේ. යකත් අරගෙනයි දුවන්නේ. අන්න ඒ වගේ අර අරූපයත් අරූපයේ තියෙනවා රූප සංඥාවක්. රූප සංඥාව සංස්කාර මගින් ඈත් කරනවා. ධ්‍යාන බලයෙන් රූපය කියන අදහස යටපත් කරනවා. නමුත් රූප සංඥාව නැති වුණේ නැහැ. එතකොට බුදු පියාණන් වහන්සේ මේ සමුච්ඡේද ප්‍රහාණය පිළිබඳව ලෝකයට දුන්න පණිවිඩය මොකද්ද? සංඥා පිළිබඳ එක්තරා ගැඹුරු ධර්මතාවක් අවබෝධ කර ගැනීමෙන් තමයි රූපයෙන් මිදෙන්න පිළිවන් වන්නේ. එතෙක් සංසාරයේම කරකැවෙනවා. එතෙක් අරූප ලෝකවල කොයිතරම් කල්ප ගණනක් ඈත් වෙලා හිටියත් ආපසු රූපයට කැරකිලා එනවා. මක් නිසාද? අර රූපයේ හොල්මන තියෙනවා අරූපය තුල. අන්න ඒක නිසා තමයි බුදු වහන්සේට කලින් සිටි තාපසවරුන්ට බැරි මේ සංසාරයෙන් භවයෙන් මිදෙන්න. මේ භව විභව දෘෂ්ටි පිළිබඳ මහා ගැඹුරු විග්‍රහයක් මේ කලහ විවාද සූත්‍රයේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ. මෙතන මහා නිද්දේශයට වඩා වෙනස් විවරණයක් දීම සමහර විට කෙනෙක් හිතන්න පුළුවන් ධර්මයට ගහන පහරක් කියලා. නොවනති කෙනෙකුට විමසා බැලීමටයි මේ කාරණා ප්‍රකාශ කරන්නේ. මේ 13 වෙනි ගාථාවෙන් කියවෙන්නේ එතකොට නිවනින් නිවනින් කුළු ගැන්වුණු අවස්ථාවයි. ඒක වඩාත් පැහැදිලි වෙනවා 14 වෙනි ගාථාවෙන්. ඒ ප්‍රශ්නකරු ප්‍රකාශ කරනවා යන්තං අපුච්චිම්හ අකිත්තයීනෝ අඤ්ඤං තං පුච්චාමි තදින්ග බ්‍රෝහි. අපි යමක් ඇසුවා නම් ඒක ප්‍රකාශ කළා. ඒ කියන්නේ මුලදී අහපු ප්‍රශ්න දැන් විසඳලා ඉවරයි කියන එක. 13 වෙනි ගාථාව වෙනකොට අපි යමක් ඇසුවෝ මොද එය අපට ප්‍රකාශ කර තිබේ. අඤ්ඤංතං පුච්චාම අපි වෙන දෙයක් දැන් අසමු කියලා වෙන දෙයකුයි ඊළඟට අසන්නේ. මොකද්ද ඒ අසන්නේ? එත්තාවත්ත එත්තා වතග්ගනුන් එත්තා වතග්ග එත්තා වතග්ගන්නු වදන්ති හේකේ යක්කස්ස සුද්ධින් ඉද පණ්ඩිතාසේ උදාහු අඤ්ඤම්පි වදන්ති එත්තෝ ඒ කියන්නේ අර ප්‍රශ්න කරු ඊළඟට මේ தත්ත්වය තේරුම් ගන්න බලනවා භව විභව දෘෂ්ටි ආශ්‍රයෙන් යක්ඛ කියන වචනය යොදන්නේ ආත්ම කියන අදහසින් ආත්ම සත්ව කියන අදහසින් එතන කියනවා එක්තරා විදියක මිත්‍යා දෘෂ්ටියක් යක්කස්ස සුද්ධින් කියන්නේ මේ ආත්මයේ සුද්ධි අවස්ථාව හැටියට සලකලයි මේ ප්‍රශ්නය අහන්නේ ඒ කියන්නේ මෙය ආත්මයේ ඉහළම සුද්ධ අවස්ථාව හැටියට ලෝකයේ සිටින පඬිතයින් ප්‍රකාශ කරනවද කියලා ඒ ප්‍රශ්නකරු අහනවා ප්‍රශ්නයට උත්තර ප්‍රශ්නයට උත්තර දුන්නටත් පස්සේ ඒක තේරුම් කරගන්න කරන උත්සාහයක් මේ. එතකොට ඒකට දෙන පිළිතුර කුමක්ද? එත්තාව තග්ගම්පි වදන්ති හේකේ යක්කස්ස සුද්ධින් ඉද පණ්ඩිතාසේ තේසං පණේකේ සමයං වදන්ති අනුපාදිසේසේ කුසලා වදානා ඇතැම් පණ්ඩිත කෙනෙක් මෙයක් මේ ආත්මයක ශුද්ධ අවස්ථාවක් හැටියට දක්වනවා ඒ පණ්ඩිතයන්ගෙන් තවත් කොටසක් මේක උච්ඡේදය හැටියට තේරුම් කරනවා කියලා ඔන්න අවසාන ගාථාවෙන් භව විභව දෘෂ්ටි පිළිබඳ මේ විපරීත අදහස එහිම පිටින්ම ප්‍රතික්ෂේප කරනවා. ඒතේච ඤත්වා උපනිස්සිතාති ඤත්වා මුනි නිස්සයේ සෝ විමන්සි ඤත්වා විමුක්තෝ න විවාදමේති භවා භවාය න සමේති ධීරෝ ඒතේච ඤත්වා උපනිස්සිතාති මේ කියාපු පඬිත මත දෙකම උපනිස්සිත යයි දැනගෙන උපනිස්සිත කියන්නේ දෘෂ්ටි උපනිශ්‍රිත දෘෂ්ටිවලට හේතු වෙලා ඇති කරගත්තු අන්ත දෙකක් බව තේරුම් අරගෙන ඤත්වා කියන වචනය තුන් තැනකම සඳහන් වෙනවා ඤත්වා මුනි මේ මුනිවරයා මේ මේ රහතන් වහන්සේ නිස්සයේ සෝ විමන්සි ලෝකයේ තිබෙන නිශ්‍රයන් නිස්සය කියන වචනය ගැන අපි බොහොම දේ ප්‍රකාශ කළා පසුගිය දේශනාවල ලෝකයා හේතු වී සිටින යම් යම් දෘෂ්ටි ආදී දේවල් ඒ නිශ්‍රය පිළිබඳ විමර්ශන බුද්ධියක් ඇති මේ මුනිවරයා ඤත්වා විමුක්තෝ ඒ අවබෝධය නිසාම විමුක්තව න විවාදං ඒති ලෝකයා සමග විවාදයට එන්නේ නැහැ මක්නිසාද භවා භවාය න සමේති ධීරෝ භව විභව දෙපැත්තටම වැටෙන්නේ නැහැ ඒ කියන්නේ මේ නිවන භව විභව දෙපැත්තට ශාස්ත්‍රත උච්ඡේද දෙපැත්තටම වැටෙන්නේ නැහැ කියලයි ඒ සූත්‍රයේ කෙලවර වන්නේ මම හිතනවා මෙතෙන්දී අර ගියේ පාර ඊවතාවේ ගත්ත ටිකක් අනුපූර්ව ක්‍රමයට සාකච්ඡා කරලා ගත්තොත් විශේෂයෙන්ම අද සාකච්ඡා කාලේ සම්බන්ධ වෙච්ච කෙනෙකුට හෝ නැව කෙනෙකුට සීකඳව ගන්න මේකේ මේ එදත් දැන් දෙතරයක්ම මේ වෙනකොට අපි සාකච්ඡා කරා සර්වඥාන්ස පෙන්වන ආමංච රූපංච පටිකං රූප සංඥාච අන්න එතන තමයි ගැටේ ලිහෙන්නේ කියලා ඒක මේ විසුද්ධි මාර්ගයට මුල් වෙච්ච කාතපිලේ සීලේ ප්‍රතිත්ථය නරෝසපඤ්ඤෝ කියන එකේ සඳහන් වෙලා තියෙන කාතාවක්. ඉතින් ඒක දැන් මේ කලහගත සූත්‍රයත් එක්ක කල්පන්න හදන්නේ. එතන මේ රූපයත් රූප සංඥාවත් අරූපයත් කියන මේ තුන සාමාන්‍ය බලනකොට ගැඹුරු දේවල්. ඒක නිසා හුඟක් වෙලාවට ගැඹුරු කියලා අතහරිනවා. නැත්නම් ඉතින් කොහොම හරි පසුගිය අවුරුදු 20 30 ඇතුළත කවුරු කවුරුත් ටිකක් ඒවා අහපලා බලන්න පටන් අරගත්තා. <clears throat> ඒ නිසා ඒ රූප කියන තැනට ඉඳි ඉස්සලා තියෙන පද දෙක තමයි කාම ගුණත් කාම සංඥාවල්. කාම ගුණ කියලා කියන්නේ ගී ජීවිතය කියලා ගන්න පුළුවන්. ගී ජීවිතයේ තියෙන කාම ගුණ වඩන එකමයි. ගීගේ අතහැරියයි කියලා කියන්නේ එම කාම ගුණයන්ගෙන් తాවකාලිකව ස්ථිරව අයින් වෙලා. එතකොට එයාට තේරෙනවා කාම සංඥා. කාමයේ අතාරපු කෙනාට තියෙනවා කාම සංඥාව. ඒක තමයි නීවරණ කියලා කියන්නේ. ඉතින් නීවරණ ප්‍රශ්නයක් එන්නේ සත්‍ය දන්නේ නැති භාවනා දන්නේ නැති gedaratore අමුදොරන රකින්න කෙනාට නීවරණ ප්‍රශ්න නැහැ. ඉතින් පාම් ප්‍රශ්න, ඩොලර් ප්‍රශ්න, සුලිසුලම් ප්‍රශ්න, ගිනිජිය, ජලපිය ප්‍රශ්න. කීකියතල මෙහාපු ගමන් කවදාකවත් නැති විදිහට ඒ ප්‍රශ්න වල හේව නැල්ල අපට නීවරණ වශයෙන් පෙනී හිටිනවා. ඒකට වෙදරතොරේ කාම ගුණයන් යෙදී සිට නැත්තෝ මොනවාර වෙච්ච ගමන් කැත්තේ පොල්ලෙන් තමයි වැඩ කරන්නේ. ඒකට කියනවා වීතික්කම කෙලස් කරනවා කියලා. සත්තු මාරනවා හිතුණු ගමන්. හොරකම් කරනවා ඇකට නොදැයි. කාමීත්‍යචාරය නැත්තම් ලක්ෂණ ගණන් කරන්න බෑ ගණන් ගණන් ගණන් ගන්න බෑ මනුෂයා. බොරු කෙලම හිස් වචන පරිස වචන මත්පැන් පාන. නමුත් ගිහිගේ අතාරප කෙනාට ඒ පහ නැහැ. එයා හිතින් ඒක අභිරමණය කරනවා. ඉතින් අපි රමණය කරන කාමච්ඡන්දය කියලා කියනවා. කාමීත්‍යචාරය නෑ. ඊට පස්සේ ව්‍යාපාදේ තියෙනවා. සතු මරණ වරකම් කරන වගේ දෙකට අවශ්‍ය කරන මූලික ක්‍රියා ශක්තිය, අකුසල ශක්තිය. ඊට පස්සේ මේ දෙක නැති වෙච්ච ගමන් කාමච්ඡන්ද ව්‍යාපාද නැතිව නිඳට වැටෙනවා. කවක දන්නේ මේ භාවනා කරනකොට නිින්ද එන්නේ එකක් කෙලස් නිින්ද අනිතික අකුසල් නැතිකම. ඉතින් උඟ දෙනෙක් ඒ වෙලාවට එක්ක බුදිය ගන්න වෙනද නැගිටලා යනවා. ඒ අකුසල් නැත්ත්වයේ හරහා ඒක සාක්ෂාත්කරණය කරන්න ඒක තමංගේ ළඟාවීමක් කියලා හිතාගන්න, කෙලෙස් අඩු තත්ත්වයක් කියලා හිතාගන්න බොහොම අමාරුයි. මොකද ඒක නිින්ද කියලා පටලවා ගන්න නිසා. නිින්දත් වෙන්න පුළුවන්. ඊට පස්සේ උද්දච්ච කුක්කුච්ච ඒ වගේ කෙලෙස් අඩු තත්ත්වයේදී අපි අතීත අනාගත ඇසුරු කරමින් පටලනවා. කතන්දර ගොතනවා. එහෙම නැත්නම් විචිකිච්ඡාවක් තියෙනවා මේ යන පාර හරිද? ඒක සමතටද වැටෙන්නේ? ඒක විපස්සනාටද? මූල කර්මස්ථානයේ තියෙද්දි අනික්ව පේන්නේ කොහොමද දෙයක්ද? නරක දෙයක්ද? ආදි වශයෙන් ලස්සර භාවනාව යද්දී උඟ දෙනෙගේ ඒකට බාධා වෙනවා අකුල් හෙලනවා ඒක සාමාන්‍ය ජීවිතේ ලාභ සත්කාර සම්මාන සිලෝක ලබා දෙන්නේ නැති නිසා. ඉතින් මේ පහ කාම ගුණයන් එක්ක බලනකොට කාම ගුණයන් අයින් කිරීමෙන් ලැබපු සියුම් කරදරයක්. ඒ කරදරය හරියට වර්ණගා ගන්න පුළුවන් නම් මට තියෙන කාමච්ඡන්දේ මට තියෙන ව්‍යාපාදේ කියලා ඒකට දෙන උත්තරේ තමයි රූපයක් සරණ යන එක. ආනපාන හිතේ තියෙන තාක්කල් කාමයක් නැහැ කාම සංඥාවක් නැහැ. ඒකට හැබැයි ආනපානිය අදාහ ගන්නවා අපි ਸਰබලදාරි දෙයයන් ආංශේ වගේ. ඉතින් ආනපානිය ලොකු උනත් බය වෙනවා පොන්චු උනත් බය වෙනවා දික් උනත් බය වෙනවා කෙටි උනත් බය වෙනවා පෙන්නුනත් බය වෙනවා නොපෙන්නුනත් බය වෙනවා. නමුත් ආනපානිය ඉන්නා තාක්කල් කාමයේ කාම සංඥා නැහැ. දැන් රූපේ තියෙනවා දැන් මේ රූපය අපි හිතෙන් අරමුණු කෙරුවට නිමිත්තක් කරගත නිමිත්තක් කරගන්න තරම් මේකේ දෙයක් නැහැ ඒක හුස්මක් දෙසරයක් පේන්නේ නැහැ හුස්මේ නිතරම වෙනස් වෙමින් තියෙනවා රත්න රූපය රූප සංඥාවක් බව දිවේලෙ පෙන්වමින් ඉන්නවා එතකොට එයා බය වෙනවා මේ භාවනා භාවනාවට ගත්ත අරමුණ නැති වුණා අරමුණ නැතුණා කියලා නෙවෙයි අරමුණ වෙනස් වුණා කියලා නෙවෙයි ආ බාහිරගන්නේ සතිය නැති වුණා. සතිය වෙනස් වුණා. සමාධිය නැති වුණා. සමාධිය වෙනස් වුණායි කියලා කියනවා ටික දෙනෙක් නොකිය රහසෙ විඳවනවා. මේ බලන්න බෑනේ රූපේ මේ ආනපන නෑනේ. ආනපන වෙනස් වෙනවානේ. එකවරක නාසික අග්‍රේ වමි. එකවරක වාසික අග්‍රේ දකුණේ. සමාහලට පපුවේ. සමාහට උගුරේ. මේ මාගේ වෙනස් වෙන එක භාවනා කැඩිලක් කියලා එතෙන් යනවා තමයි රූප සංඥාච පටිගංච නාමංච රූපංච කියන වචන හතර වැදගත් වෙන්නේ මේ බලාගෙන ඉන්න අරමුණ චපල වෙනකොට බලාගෙන ඉන්න අරමුණ ඇස්ස දහ ගන්න බැරි විදිහට වෙනස් වෙනකොට කලාතුරකින් කෙනෙක් නැත්තම් කවුරුත් නැහැ කියකි ඒකට අනුග්‍රහ කරන්න. ඒ කරන්නේම මගේ වැරද්දක් සත්‍ය කැඩිල්ලක් වටේ ඉන්න කට්ටිය කහිනවා අනවශ්‍ය ශබ්ද ඇහෙනවා හිතවිලි එනවා කියලා අපි සලුවක සාදාල් නැගිටලා යනවා. ඒ කියන්නේ කමඨාන් සුද්ධ වෙලා නැහැ. කමඨාන් සුද්ධ වුණා නම් එයා මේ රූප සංඥාව අඳුර ගන්නවා. මේ රූපේ තිබුණ තැන රූප සංඥාව තියෙනවා. හරියට දැන් ගහ නැහැ, ගහේ හේව නැල්ල තියෙනවා. එහෙම නැත්තම් දවල්ට පායක හඳ වගේ දිලිසෙන්නේ නැහැ. තෙදක් නැහැ. හඳ තියෙනවා. ඒක කියන්නත් කැමති නැහැ හඳ කියලා. පුංචි වලාකුලක් ආපු ගමන් නොපෙනියනවා. අර රැට පායන හඳ වගේ නෙමෙයි. ඊටත් වැඩිය අපන්තරු. තරු දවල්ට කොහොමඩක් අපේන්නේ. ඒ මොකද හිරේ ආභාවය වැඩි නිසා. ඉතින් ඒ නිසා මේ යෝගාවචර දන්නවනම් තරු නැතිවීමක් ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ. හිර නැතිවීමක් ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ. චන්ද්‍රය නැතිවීමක් වෙන්නේ නැහැ. ඒක එක එකකින් එකින් එකින් නොපෙනී යනවා. අරූප වටපත් වෙනවා. අදාළ නැති වෙනවා. ආන්නේ මේව දෙයක් වෙන්නේ නිසා රූපේ රූප සංඥාවක් වටපත් වෙලා අනුග්‍රහ කළොත් අරූපේ බාටපත් වෙනවා. ඒ කියන්නේ ආනපාන නොදෙන්න තැනට යනවා. එතකොට යාට පේනවා මේ රූප සංඥාවට මේ මේක ඇත්තටම රූපයක්ද නැත්නම් ආනාපාන කියලා දෙන නම විතරද මේකේ තියෙන්නේ කියලා. නැත්නම් මේක සංකල්පයක්ද කියලා. ආනාපාන වශයෙන්, gediy වශයෙන්, ත්‍රිමාන වශයෙන් කොන්ක්‍රීට් තිබුණු දේ දැන් නමක් විතරයි. ඉතින් එතකොට නාම රූප දෙක අතර පේනවා දැන් මේ ආනපානෙ ලොඳ වෙලා බොඳ වෙලා නැතිවීමෙන් පවතිනවා. ඒක ඒකට හිත කම්මැලි බල්ල බල්ල එපා වෙලා. ඒතරත් සද්දක් තියෙනවා වේදනාවක් තියෙනවා හිතිරි තියෙනවා. කොයි එකක් හරි නම් කරුවොත් ඒක ඉස්සරහට එනවා අනික ඒවා නැති වෙලා යනවා. ඒ නිසා ඒ වෙලාවේ රූපේකට ප්‍රිය වුණොත් රූපේ මතු වෙනවා. ආනපානෙ සද්ද වේදනා නැති වෙනවා. සද්දයකට හිතේ දුවොත් රූපේ ආනපානෙ හිතෙවිලි නැති වෙනවා. සද්ද එනවා. අන්නේ වෙලාවේ අපිට මේ තේරෙන අපේ හිත කර්ම ශක්තිය වල හැටියට සංසාර ගිනා පුරුදු වල හැටියට ළඟදී ඇසුරු කරපු දේවල් වල මතක ශක්තිය හැටියට මොකක් හරි තෝරනවා. හැබැයි අපි කියනවා අපි තේරුවා නෙවෙයි මම මේක තේරුවා නෙවෙයි ඒක මාව තේරුවයි කියලා. අනේ එතන තමයි අපිට ඉතින් තමයි පුත්‍ර ඥානසේ අනගහන යන්නේ. ඒක මාව තේරුවා නම් ඒක රූපයක් රූප විසු මාව වහලා ගත්තා. නෑ මමයි නම් කිරීම හරහා කොහොදෝ යන්නේ නැති ණයෙක් ඔඩොක්කේ දාගත්තේ කියලා ඒ නම් කිරීම හරහා ඒකට ಉದ್ದೇಶය කියලා කියනවා. උදෙසීම නිසා නම් කොට කීම නිසා ඒක ලොකු වෙලා අනිත්‍ය නැති වෙනවා. අන්න එතනදී පේනවා ඒ බව දන්න කෙනා ਸਰබලධාරි දෙයයන් අංශ වගේ. මොකද හැම වෙලාවෙම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔක්කොම තියෙනවා. මං කොයි එකද ගන්නෙ කියන එක සිද්ධ වෙලා ඉවරයි අපි මේ අරගෙන අරගන්නකොට සිද්ධ වෙලා ඉවරයි. අපි හිතන මේක ਸਰබලධාරී දෙයයන් ආංශ කෙනෙක් කියලා. එතන මගේ තකතිරුකම කියලා. ඒ වෙනත්නම් මට මේක වෙනස් කරන්න බෑ. මට මේක ලබා උපන් හැටි තමයි බබා හම් වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මතක කරනවා දෙයක් බලන්න හිටපන්. ඔබට ඒ වෙලාවේදී ඕන දෙයක් නම් කිරීමේ අයිතිය තියෙනවා. සැකනම් ආනපනේ නම් කරපන්. මූල කර්මස්ථානේ. ඇවිදිනකොට නම් වම දකුණ නම් කරපන්නේ නෑනේ ඕන කෙනෙකුට නම් නොකර බලන්න හිටපන් choiceless awareness කියලා එකට කියනවා එහෙම නැත්නම් evenly suspended attention කියලා කියනවා සියල්ල දේශ බලාගෙන එකක්වත් තෝරන්න නැතුව අන්න එතන ඉන්නකොට තේරෙනවා තේරීමේ ශක්තිය තමයි ඔක්කොම තීන්දු කරන්නේ ඡන්ද මූලකා සබ්බේ ධම්මා අපි යමකටද ඡන්ද දෙන්නේ ඒ අනුව තමයි සියලු ධර්ම හටගන්නේ අපි මේ ලෝකේ ඡන්දෙට ගිහිල්ලා නැහැ. අපි කවුද ඡන්දෙ දෙන්නේ ඒක අපිට ගහනවා හෙට. අයි කිසි කතාවක් නැහැ. ඡන්දෙ දීපු පෙරදිච්ච මිනිහ අපිට ගහන්නේ නැහැ. ඌ බලු වෙනවා. ඡන්දික් මිනිහ නැගිටලාට පස්සේ ජාතියට අකමැති දේවල්, සංස්කෘතියට අකමැති දේවල්, උගේ පවුලට කැමැති දේවල් ඌ කරගන්න. කවුද ඒකට මේ උඩගෙඩි දෙන්නේ ඡන්දෙ දෙන කට්ටිය තමයි. ඡන්ද මූලක සබ්බේ ධම්මා. මේ කාමච්ඡන්දේද කුසල ඡන්දේද කියන එක වෙනම දෙයක්. කුසල ඡන්දේ දාලා තෝරන්න තු ඉන්න පුළුවන් නම් නාමයත් රූපයත් ඒ දේවල් එක ගැටෙන නම් කිරීම නිසා ඒදී අපිට ලොකු වෙලා එන පටික සංඥාවත් නාම සංඥා රූප සංඥාවත් නැති වෙනවා. නැති කියන්නේ අදාළ නැති කරන්න පුළුවන් අපිට. ඒකම එතන බොඳ කරන්න පුළුවන්. අපි ඔය කතන්දර ගොතන්නේම ඔන්න ඔය මට්ටමකටපත් කළා හැකි කෙලෙස් වර්ගයක් අරගෙන ඒකෙන් ගෙත්තම් පන්නන් දාගෙන මල් මාලා ගොතාගෙන සලු වියාගෙන ඉතින් අපි පෙන්න පෙන්න නටනවා. ඉතින් ඒක ආපු ගමන් ඒ නැටිල්ලට කියන්නේ කලහ විවාද කියලා. ගැටුම්මයි විවාදමයි. මොකද බංග දාන ගෙත්තම තව කෙනෙක් දාන්නේ නැහැ. ඌ උගේ ගෙත්තම පෙන්නන්න දානවා මගේ ගෙත්තම පෙන්නන්න දානවා මේ කක්කාවෙන් තමයි ඔක්කොම වෙන්නේ. නිසා එතෙන්න ගිහිල්ලා බලාන හිටියොත් මෙතන මේ 13 වෙනි ගාථාවේදී පෙන්ලා දෙනවා මේ ඒ දේ ਸਰබදර් දෙයයන් ආංශේද කවුරු හරි මට කරපු ඌනියමක්ද නැත්නම් බේරන්න බැරි ධර්මතාවයක්ද මේ සේරම බුදුහාම ප්‍රතික්ෂේප කරනවා කරලා කියනවා මේ සෙල්ලමේදී උඹයි තෝරන්නේ මේ වදකයා කවුද කියලා ඊට පස්සේ වදකයා උඹට වද දෙනකොට අඬන්න එපා ඌ තෝරලා තියෙන්නේ උඹයි තෝරන්න නැතුව ඉන්න පුළුවන්ද කියන එකේදී මේ ලස්සන වචනයක් මේකේ පාවිච්චි කරනවා ඥානানন্দ ස්වාමීන් වහන්සේ උපනිෂිතාණ කියලා කියන්නේ එතෙන්ද ගිහිල්ලත් මේ ඔක්කොම කරන දෙයන්නාස කෙනෙක් ඉන්නවා කියලා හිතනවා. නැත්නම් මේ ඔක්කොම කර දෙන නැත්නම් කවදා හරි ශ්‍රමණ බ්‍රාහ්මණ බණ භාවනා කරන කට්ටිය මට මගේ හිතට බලපාලා කියලා හිතනවා. නැත්නම් දේවතාවෝ බලපාලා කියලා හිතනවා. මේ ශේරම උපනිෂය අපි මොකේ කරේ එල්ලී ගන්නවා. ඉතින් ඒකට මම මේ කාටවත් විරුද්ධව කතා කරනවා නෙවෙයි. මේ Hindu ආගමෙත් මෙතෙන් ගෙනිනවා. කියලා කියනවා මේ தত্ত্বය සුගුණ බ්‍රහ්ම පදාර්ථය කියලා. අඳුර ගන්න පුළුවන්, දකින්න පුළුවන් ගුණයන් සහිත බ්‍රහ්ම පදාර්ථය. හැබැයි මේක එන්නේ නිර්ගුණ බ්‍රහ්ම පදාර්ථයෙන්. ඒකේ මොනම ගුණයක්වත් නැහැ. පුතත් ජනට හිතා ගන්න ක්‍රමයක් නැහැ. මැන ගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා මේ නිර්ගුණ தત્ත්වය ලෝකයාට ප්‍රකාශ වෙන්නේ සුගුණ தત્ත්වයක කෙලසීමක්. ඒ කෙලසිච්ච தত্ত্বය බ්‍රහ්ම කියලා ආත්මයක් තියෙනවා. හැබැයි යාටම තියෙනවා ආත්මේ නැති නිර්ගුණ ශක්තියක්. ඒක කියලා වැඩක් නෑ කාටවත් තේරෙන්නේ නෑ. ඒ නිසා මේ බ්‍රහ්ම කියන එකේ දෙකම තියෙනවා ගුණ නිර්ගුණ කියලා. සුගුණ නිර්ගුණ කියලා. ඒ සුගුණ தত্ত্বය සුද්ධ தত্ত্বය. ඒක ලෝකයාට පේන පැත්ත සුගුණ සමාන සුගුණ තත් නිර්ගුණ තත්ත්වෙ පේන්නේ. දැන් හඳ පොලේ වටේ කැරකෙනකොට හඳ හැමදාම එක පැත්තක් මුණ දාගෙන ඉන්නේ අපිට. ඒ නිසා අපිට පුළුවන් හඳේ සිතුවම් කරන්න එක පැත්තක් විතරයි. නිසා යහ පැත්තක් තියෙනවා කියලා හිතුවොත් ඒක තියෙන්නේ සදාකාලිකවම අපිට පේන්නේ නැති පැත්තේ. අපිට පේන පැත්තත් කලා 16කට අඩු වෙනවා වැඩි වෙනවා. 15ක අමාවකාතර ආදි වශයෙන්. ඉතින් නොපෙනෙන පැත්ත ඒ කියනවා නිර්ගුණ தત્ත්වේ කියන හොයන්න බෑ. ලෝකෙට පෙන්නේ සුගුණ தત્ත්වේ තමයි. ඒක පාලසක පාලසක් පිරිපුන් සඳහත් පේන. අමාවකක් තියෙනවා. හැබැයි නිර්ගුණ தત્ත්වය පේන්නේ නෑ. එතකොට නිර්ගුණ தત્ත්වය කියන්නේ අනිශ්චිත தત્ත්වයක්. නිර්ගුණ தત્ත්වය කියලා කියන්නේ අනිදසන தત્ත්වයක්. නිර්ගුණ කියලා කියන්නේ අපපතිත්‍ිත தત્ත්වයක්. ඉතින් මේ අපපතිත්‍ිත විඥාණය අපත අපතිත්‍ත විඥානේ අනිදර්ශන විඥාන කියන එක බුදුහාමුදුර බාර ගන්න. Hindu ආගමේ ඒකට දාලා තින්නේ නිර්ගුණ භ්‍රම පදාර්ථය කියලා. ඉතින් මේ දෙක වෙන් කරන්න භ්‍රමයක් වෙන්න ඕන නැත්නම් බුදුහාමුදුර වෙන්න ඕන. අපි කතා කරන දේ යම් යම් ගුණයන් ආරූඪ කරන්න පුළුවන් නයිසાર્ගික தත්ත්වයක් නම් මෙතන බුදුරජාණන් සඳහන් කරනවා කෙලසිලා. ඒකේ මූල Java එහෙම මේකට ආරූඪ කරන්න පුළුවන් ආකාර ලිංග නිමිති පදා උද්දේශ නැහැ. ඉතින් ඒක සුද්ධ දර්ශන විද්‍යාවක් අපිට එහෙම දෙයක් සාකච්ඡා කරන්න පුළුවන් දෙයක්. භාෂාවට දාන්න පුළුවන් දෙයක් දාන්න බෑ. නමුත් එහෙම දෙයකින් මේ පිටේන හැමදේම කෙලෙසලා ඒකට සම්්‍යක් විමුක්තිය කියන්න බෑ. ඒක මිච්ඡා විමුක්තියක්මයි. ඒතර අපි මේ වෙනකොට ලබලා තියෙන විමුක්තිය ඒ වගේ මොකක් හරි නොපෙනෙන බලවේගයකට හේතු කරලා ගත් එකක්ද නැත්නම් Taman ස්වාධීන කරන Taman උදේකලා කරන පිරිචිගතිකටපත් කරන සම්පත්‍තිකර තත්ත්වයක්. ඉතින් ඒකට තමයි ඇත්තට මේ නිවනේ නිවීම යොමු කරලා තියෙන්නේ. ඉතින් ඒ මට්ටමට ගියාම මේක භාවනාවෙන් එපිටට ගිය තන්නේ ක්‍රම මේ මනෝභාවයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා භාවනා කරලා මේ මනෝභාවයට යනවද? දැන් භාවනා නොකර තර්කයෙන් මෙතෙන්ට යනවද කියලා ක්‍රම දෙකක් තියෙනවා. තර්කයෙන් අනේක අදීලාසි ලේසි කොන්දරි දෙන්නෙත් නෑ, සක්මන් කරන්න ඕනෙත් නෑ. හොඳට එහෙම ලියපු ව්‍යාකරණ සහිතව විශේෂයෙන්ම නිදර්ශන සහිතව ලියව පොතක් කියවට පස්සේ ඕන කෙනෙක් එක වාද කරන්න පුළුවන්. හැබැයි ඒ Tamange අර්ථයෙන් සපෙලා නෙමෙයි. වාදපතයක්. අපරාධිකාරී අපරාධේ කයිකීව සුද්ධියක් වෙන්නේ ඊගාවට පුළුවන් තව කෙනෙකුට භාවනා කරලා ඒක පෙන්නලා ඊට වැඩි හිටියත් වාද නොකර ඉන්න පුළුවන් කියලා වැඩක් නැහැ මොකද වාදයට ගිය ගමන් පටලවෙනවා එතකොට වෙන්නේ අර සූන තත්ත්වයටපත් වෙනවා මේක වාද කරන්න අපිට එක එක උපනිෂේ වග නිර්වචන අවශ්‍ය වෙනවා නම් කිරීම අවශ්‍ය නම් කරපු ගමන් අපේ ඔය කියන දේ කෙලසෙනවා යේන යේනේ මඤ්ඤන්ති සතෝ තං හෝති අඤ්ඤතා මේ මඤ්ඤණා නොකල යුතු තැනක මඤ්ඤණා කිරීමේ ඒ දේ වෙන දෙයක් බාටපත් වෙනවා. ඒ සමේ පිරිසුදුකම් පිරිසුදු වශයෙන්ම තියන්න නම් ඒක මඤ්ඤණා නොකර ඉන්නේ ඉන්න එක විමුක්තන්ති විමුක්තමිති ඥානංචි පජානාති කියලා විමුක්තිය ලැබනකොටම මම විමුක්ත ලැබුවා කියලා ඥානයක් ලබනවා. ඒ ඥානය පෙර කවදාකවත් නොඇසූ නොවිරූ දෙයක්. ඒක අර පොතේ අර සමීකරණයේ තියෙන જાති එකක් වුණොත් ඒ කවදාකවත් විමුක්ත මුති ඥානයක් වෙන්නේ නැහැ. ඒක නිසා සලායතන විභංග සූත්‍රයේදී සරුවචනාංශේ ප්‍රශ්න කරන්න කියනවා. ඒ ප්‍රශ්න කරන්න ප්‍රශ්න කරනට දෙන්න ඕන උත්තර කටපාඩම් කරන මිනිස්සේ භාවනා නොකර උත්තර දෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ප්‍රශ්න කරා විනිශ්චයකට එන්න එපයි කියලා තියෙනවා. සෝවන් වෙන්නත් ඉඩ තියෙනවා නොවෙන්නත් ඉඩ තියෙනවා. පරීක්ෂා කරන්න කියන්නේ බොහෝ කලක් ඇසුරු කරලා. ඉතින් බොහෝ කල ඇසුරු කරන්නේ නැතුව අපි හදිස්සි විනිශ්චයකට යන්නේ මොන ගායකටද? මොකද්ද තියෙන මේ විමුක්තිය ලැබුවා නම් එමසර විවික්‍යක් තියෙන්නේ. තව කාටවත් මොකද්ද ඒක මනින්න තියෙන අයිතිවාසිකමක් හෝ අවශ්‍යතාවයක්. ඒක සිංහල බුද්ධ ආගම නෙවෙයි. ඒක මේ බුද්ධ ධර්මයේ රකින්න කරන වැඩක් නෙවෙයි. මොකද ඒක එහෙම මේ වාද කරන පේසට අදාළ නැති ශේෂ්ඨයක තියෙන මාතෘකාවක්. ඉතින් එතන ඥාන ධර්මරු ඇවිල්ලා තියෙනවා දැන්. මේ මේ සූත්‍රයෙන් එතෙන් ඇවිල්ලා තියෙනවා යම් දෙයකට අපි උපනිශ්‍රේ වෙනවා නම් උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ සුගුණ විමුක්තිය බ්‍රහ්ම ඒක මේ ਸਰබලධාරී ਸਰවව්‍යාපී ඒකෝ මේ ਸਰව ප්‍රභා ਸਰවානන්ද කියලා දැම්මට පස්සේ හුඟව දෙනෙක් හිතනවා අනේ පුද්ගලෙක් ඉන්නවා ඒ පුද්ගලයා අනුකම්පාවෙන් අපිට එයාව සන්තෝෂ කරලා යන්න පුළුවන් කියලා. අන්නේ විදිහට මේ ආරූඪ කරන දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නවා. ඒ දෙවියන් වහන්සේ ඇර සියල්ල මනුස්සයන කරගත හැකි. හැබැයි දෙවියෝ වවන්න මනුස්සයට බෑ. නිසා දෙයියන්න පුළුවන් අපිට බලවේග කරන්න ඒ නිසා අපි දෙයියෝ තරහා කරගන්න නැතු වෙන එක තමයි දේවාගම කියන්නේ. බ්‍රහ්මාගම කියන්නේ. අන්නේ වගේ දෙයක් උපනිෂේ කරගත්ත දේට මිනිස්සු වඩා කැමති කිසිම උපනිෂයක් නැති අනිශ්චිත ධර්මයකට වැඩිය. අනිශ්චිත ධර්මේ පේන්නේ මිනිස්සෙින්ද මස්ලේ නැතියට බලවේග කන්නේ කියලා වගේ. ඇටි එකක හිටියට ඒකේ තෙලුත් නැහැ, මසුත් නැහැ, මරබෝණුත් නැහැ. වෘද්ධට අරුව කනවා. දත් කැඩෙන එක විතරයි වෙන්නේ. සුද්ධ විපස්සනාත් ඒ වගේ. ඒක කරන කෙනාම දැනගන්න ඕනේ මේකෙන් මට මොනවද ලැබෙයි? මට හරියයි කියලා හිතනවා නම් ඒ හිතවිල්ලම ඒ සම්‍යක් විමුක්තියට විශාල බාධාවක්. එතකොට ප්‍රශ්නයක් වෙනවා මූල ධර්මානුකූලව මේ මනුස්සයා භාවනා කරන්න ඉස්සල තත්ත්වෙයි භාවනාටකට පස්සේ தත්ත්වේ එන වෙනසක් වෙන්නේ නැද්ද කියලා. භාවනා කරලා අවබෝධ කරන්නේ අපි භාවනා කරන්න ඉලව තත්ත්වෙම තමයි මම ඉන්නේ. මේ ගා ගන්නෑ දැන්. මේ වාද කරන්නේ නැහැ දැන්. මේ ගහපා දෙන්නේ නැහැ දැන්. කලහ විවාද නැහැ. ඕන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේක අමරාවික්කේප වාදයේද කියලා අහනවා ඔක්කොම මේ ලෙසලා යන න්‍යායයක්ද කියලා අහනවා. අමරාවික්කේප වාදයටත් බුදුරජාණන්සේ පහර ගහලා තියෙනවා. ඔව් ඔව් ඔව් ඔව් ඔව් කියන ඔක්කොටම ඔව් ඔව් කියලා නිකන් මේ ආන්දාගේ ප්‍රතිපත්තිය. අමරාවික්‍ය පාදිකය. ඉතින් ඊටදී වෙනස් එකක් මේ රූප සංඥා මට්ටමේදී අත්දකින්න පුළුවන් වෙනවා. මේ ලෝකේ දේවල් තියෙනවා, තියෙන හරියක් සංඥා. මේ ලෝකේ දේවල් නැහැ. මොකද ඒවා සංඥා නිසා. ආන්නේ වගේ ධර්මයට ගියා නම් අපි මේ දැක්ක දේ දැක්ක මට්ටමින් නැතර කරන මිසක් ආයෙ ගැන කතා කරන්නේ කතා කරන දෙයක් නෑ ඊගාවට එන දේ බලන්න මේ දේ අමතක කරන්න එපා. ඇහුවදී ඇහුව දෙන්න නැතර කරනවා. දැනිච්ච දේ දැනිච්ච දේ නැත කරනවා. හිතිච්ච දේ හිතිච්ච දේ නැත කරනවා. එතන පොට්ටෙක් වගේ ඉන්නවා. ගීරෙක් වගේ ඉන්නවා. දැන් නැති කෙනෙක් වගේ ඉන්නවා. මැරිච්ච කෙනෙක් වගේ ඉන්නවා. ඉතින් ඒක තුළ විශාල අක්‍රීය ශක්තියක් આવොත් අඥාන උපේක්ෂාව කියනවා. සක්‍රීය ශක්තියක් આવොත් ඒකට අප්‍රමාදේ කියනවා. හැමදේම දන්නවා හැම ගුණෙම තියෙනවා කියපාන්නේ. අනේ ඒ ගුණය තත තතතාවය කියලා එහෙව් ගුණයක් කියලා කිසියම් දෙයකට සැලෙන්නේ සීළු ශක්තිය සහිතයි කිසි කෙනෙකුට වාද කරන්නෙත් නැහැ වාද කරන ඕන කෙනෙකුට උත්තර දෙන්න පුළුවන් හැබැයි ඒක මගේ යුතුයකම විදිහට බාර ගන්නෑ අන්න ඒව නිසා තථාගත කියලා කියනවා ඒව தත්ත්වයටපත් කෙනාට පාරගත තථාගත කියලා කියනවා එනිසා ඔය මහායානයේ දිගටම තියෙන්නේ ගාතේ ගාතේ පාරාගාතේ පාරාසංගාතේ. ගියාවුද ගියා ගියා ගත ගත. ගාතේ ගාතේ පාරාගාතේ පෙර පරතෙට ගියා. පාරාසංගාතේ හාස්පතියම පරතෙට ගියා. ඒ තමයි තථාගත. ඒක මන්ත්‍රයක් කරගෙන ඒකොල්ල ට්‍රාන්සෙන්ඩන්ටල් මෙඩිටේෂන් උගන්වනවා. ගාතේ ගාතේ කියන්නේ උදේ ඉඳලා හැන්ද වෙනවා. නැත්තම් සංඝාතය කියන්නේ නැත්තම් පාරගතයි. අපි කියන්නේ පාරගතා බල විජය සමංගී කියලා බුදුසජාණන්සේද? අන්නේ ගුණයක් තියෙනවා මේ මොන දෙයකටවත් සැලෙන්නේ නැති ගතියක්. ඉතින් එතකොට ඒ කියන්නේ කලා විවාද නැහැ. කලා විවාද නැති වෙන්න නම් අපි කාමේ කාම සංඥාව ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ. කාම සංඥා රූපකේ ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ. රූපේ රූප සංඥාව ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ. රූප සංඥා අරූපයෙන් ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ. ඒකවල මේ එකකවත් වටිනාකමක් නැහැ. නිසා අරූපේ කාම ගුණයන් අතර වෙනසකුත් නැහැ. ඒ ඒ ඒ කියන තියන්නේ ආය ධර්මයට ගියාම. කාමයේ කියන්නේ සංඥා වර්ගයක්. අරූපේ කියලා කියන්නේ කාම සංඥා නැති කර්තයක්. මේ තුනම මේ හතරම නැත්නම් මේ පහම මනුෂ්‍යයට කපයි. එකකවත් ඇලෙන්නේ නැතුව ජීවත් වෙනවා. උඟ දෙනෙක් ඉන්නවා කාමයට වැඩිය හොඳයි කාම සංඥා කාම සංඥාට රූපේ රූපයට වැඩිය හොඳයි රූප සංඥා රූප සංඥාට අරූපේ කියලා අරූපේම ඉන්න උත්සාහ කරනවා හොඳයි නම් තමයි නමුත් ඉන්න බෑ ඒ නිසා මේක අතර මාරු වෙනකොට මම අර නිකායේ මම අර જાතියේ මම අර තත්ත්වේ මම අර ජවනිකාවේ කියන්නේ නැතුව සියල්ලටම සමසිත දානයකට කියනවා සරුවඥයි කියලා ඒ සරුවඥාන්තික තියෙන දේ තමයි කලහ විවාද නැහැ හැබැයි කලා විවාදය ගැන උගන්වනවා. කලා විවාද නැහැ කියලා පැත්තකට දාන්න කියන්නේ නැහැ. කලා විවාද කියලා සූත්‍රයක් දේශනා කරන එසේ මෙසේ කිනුවට තේරෙන්න බැරි කියන්නේ. ඒකට අහන ප්‍රශ්න ටික තමයි මේ මේ මිනිස්සු මේ කාමයේ අල්ලගත්තොත් කාම ප්‍රශ්න. කාම සංඥා අල්ලගත්තොත් කාම සංඥා ප්‍රශ්න. රූපය අල්ලගත්තොත් රූප ප්‍රශ්න. රූප සංඥා අල්ලගත්තොත් ඒ ප්‍රශ්න. අරූපය අල්ලගත්තොත් අරූප සංඥා. ඒ නිසා එක එකයෙන් ප්‍රතිස්ථාපනය කර කර එකෙකුටවත් ඡන්ද දෙන්නේ නැතුව ඒ ගත කරන වාදයේ අපි අවදීන් ගත කරන්නේ. එකම මොහොතකවත් අපිට මේ කඩාරින්න බෑ. අවදි ගත කෙරුවේ නැත්තම් ලෝකයා චෝදනා කරනවා අපි කාම සංඥාව අතහැරලා කාමයට ගියා. රූපය අතහැරලා කාම සංඥාට ගියා කියලා චෝදනා. නමුත් ඒවයි ධර්මතාව. තමන් අවදිින් ඉන්නවා තමන්ට ගෙටකේ කේම් වෙලා තියෙනවා. හැබැයි මම දන්නවා මම නෙවෙයි මේ. සපේලා උත්තර දෙන්න පුළුවන්. මගේ වයස දැන් 67 මම ගත කරන්නේ ශරීරයේ දුර්වලතා මතුවේ. ඒ දුර්වලතා මතුවෙනකොට අවදියෙන් ගත කරොත් තේරෙනවා. අම්බෝ එනේ ඔයිට වැඩිය අජරාමර වුණත් ওই ටික වෙනවා. නිසා දැන් සතිය පාවිච්චි කරපන් කියලා අර හැල හැප්පෙන්න දෙන්නේ නැතුව ප්‍රෙෂර් මීටරේ බලන්නෙත් නැතුව, බ්ලඩ් ෂුගර් බලන්නෙත් නැතුව, දොස්තරට අත දෙන්නෙත් නැතුව මේකට හැඩ ගැහිච්චා මේක සත්‍ය දියුණු කරන්න උදව්වක් වෙනවා. මගේ වයසේ ඉන්න ඔක්කොම දැන් පෙන්ෂන් ගිහිල්ලා heart attack, blood pressure, giddiness, dementia ලෝකේ උත්තර හොයන්න බැරි ලෙඩ. මුළු පවුලම මුළු පවුලම බය වෙලා අනේ අපිට හම්බ කරපු මිනිස්සයාට මොකද වෙලා භාවනා කරපෙන්න දැන් ඔක වෙන්නේ නැති කෙනෙක් නෑ. ඕකට නන් දාන්න එපා. දොස්තර කෙනෙකුට නාඩි බලන්නවත් දෙන්න එපා. එයාට කියන්නේ එයාගේ නාඩි අනික් අතින් බලා ගන්න ඕනේ. ඒගොල්ලත් ඔතෙන්ට යනකොට නිකම්ම නිකන් දුර්ලභ තත්යකටපත් වෙනවා. ඉතින් ඒ නිසා මේ වයසේ ඉන්නකොට මට හරි සන්තෝෂයක් ඇති වෙනවා. අවුරුදු 40ක් මේ වෙනකොට භාවනාවට ගත කරලා තියෙනවා. ඒත් දත් වැටෙනවා. ඒත් කෙස් පැහැෙනවා. ඒත් කණ්ඩිච්චම් පාලිච්චම් හැම රැලි වැටෙනවා. ඒක දිහා බලාගෙන ඉනකොට අර චීන එකෙක් කියනවා ඔබ වහන්සේගේ කේස් සිදුනත් ලස්සනයි. දත්තටල හොක්ක කතාවත් ලස්සනයි. හැම රැලි වැටුනත් ලස්සනයි. තවසේ අලංකාරය එතනේ තියෙන්නේ මේ රූපලාවන්‍ය දාගෙන පේස්ට් කළා ෆේෂල් දාගන්න එක නෙවෙයි ලස්සනයි. ඉතින් ඒකට ඒක අර මේ කාලානුරූපව ඇති වෙන වෙනස ස්වභාවික ලක්ෂණයක් වෙනවා. ඒකත් එක්ක ඉන්න පුළුවන් කිසි කෙනෙකුට ඒක නෑ මනේ එහෙම එකක් නෑ මයි කොණ්ඩේ කලු කරන්න ඕනේ මොකක්වත් නෑ එන ලෙඩක් තියෙනවා ප්‍රශ්නයක් නෑ යැපෙන්න පුළුවන් අනික් කෙනෙක් වගේ නොවිය යුත්තක් මේක මට විතරක් වෙච්ච එකක් කියපු ගමන් ඒ මිනිස්සෙින්ද වෙනදී එච්චර දන් දීපු එච්චර සිල් රකපු එච්චර භාවනා කරපු කට්ටිය කඩා වැටෙනවා නිකන් මේ අයිස්කන්ධක් උඩ මේ කැල මේ ග්ලැසියරයක් හල්ලා ගියා ලෑස්ති නැතිකම තියෙනවා එනිසා කොච්චර භාවනා කරත් කාම ගුණයට හිත යයි. නැත්නම් කොහොමද කාම ගුණය කියන එක අඳුරගන්නේ? කොච්චර භාවනා කරත් කාම සංඥාවට යයි. නැත්නම් කොහොමද කාම සංඥාවේ මාසි කියන කතාව තේරෙන්නේ? ඒ ඔක්කොම පදාසින් එකන එකක් එක්කවත් අඳුරගන්නේ නැත්තර ගියොත් අපිට තේරෙන දේ තමයි කලහ විවාද නැහැ. ගහගැනිලි නැහැ. ගහගැනිල තමයි සංසාරේ කියන්නේ. ඉතින් නොවේමට නිශ්චිතස්ස චලිතං අනිශ්චිතස්ස චලිතං නැති. ඒ අනිශ්චිත උපනිෂද් සූත්‍රයේ තියෙනවා යමක එල්ලුනොත් ඒ එල්ලීමෙන් අපිට කම්පනයක් එනවා. යමක එල්ලීලා නැත්නම් අපිට කම්පනයක් නැහැ. අපි හිතන්නේ කම්පණය එනකොට එල්ලෙන්න ඕන කියලා. මේ හෙල්ලෙනේ හෙල්ලෙනකොට පිටුරු ගහ හරි කමන්නේ එල්ලෙන්න ඕන කියලා. මේ මේ එල්ලිච්ච දේවල් වලින් තමයි අපිට කම්පන වෙවිලා තියෙන්නේ. බලන්න ඊගාට එන ඡන්දේ. වල මොකේද එල්ලෙන්නේ? එල්ලෙන්නේ කනගේ තමයි කම්පණ එන්නේ. පෙරදිච්ච එක නෑ කම්පණ එන්නේ නෑ. නිසා හරිෂෝ අපි මේ ජීවිතේ කාමවස්තු කියලා මොනවද අල්ලගත්තේ ඒකෙන් විතරමයි දුක ඇවිල්ලා තියෙන්නේ. අපි මේ ජීවිතේ යම් යම් ජයග්‍රහණ ලැබලා විභාග ජයග්‍රහණ කුසලතා ඇති කරගත්ත ඒකෙන් විතරමයි දුක් එන්නේ. දැන් පහුගිය ටිකේ මං වඩු වැඩ කර කර හිටියා. ඉතින් අද තුවාල වෙන්නේ වඩු උපකරණ වලටයි ලී වලටයි. දැන් මම යකඩ වැඩ කරනවා. දැන් තුවාල වෙන්නේ යකඩ ආයුධ වලටයි යකඩ කැලිය වලටයි. ඉතින් මම නිතර වෙනිවල් ගැට බොනවා. ඒ ඉතර වගේ තුවාල වලට තියෙන ලී ප්‍රශ්න නෙවෙයි. ඒ මොකද මං අල්ලන ආයුධය හැටියට තමයි මට වදෙන්නේ. මං කියන්නේ ඇයි මං විතරක් අල්ලන්නේ හැම තැනම ආයුධ කියලා තියෙනවා. දකින දකින එක අර මුර්ග සම්බැතර දෙමිච් එක වගේ ඇවිල්ලා ආයුධය අල්ලනවා අතපය කපා ගන්නවා කපා ගන්නවා මම මූණ දිහා බලන්නේ නැහැ මොකද එහෙම කරන එක හරි නැහැ. ඉතින් ඒකල මට දොස් කියන්න එපා. මේක හදලා තියෙන ඕන කෙනෙකුට යකඩ වැඩ කරත හැකි, වැඩි වැඩ කරත හැකි. ඔච්චරයි. ඊගාව ඡන්දෙත් ඔච්චරයි, කොයි එකත් ඔච්චරයි. අපිට පුළුවන් ද අපි මේ අල්ලන දේ ආහාරයක් තියෙනවා කියලා තේරුම් ගන්න. අපි අල්ලන දේ මෙතෙක් කල් ලී වැඩ අල්ලලා හිටියා ලී සහ ලී උපකරණ. ඊට පස්සේ දැන් ඒක යකඩ වැඩවලට ගියා එකම මිනිහා. ඉස්සරවනේ තලුම් පිලිස්සුන් රෝග තමයි දැන් එන්නේ පිටගැස්ම. ඉහි අල්ලන දේ හැටියට. මේක දකින්න පුළුවන් නම් ඒක දකින්නේ අපි තවත් තියෙන භ්‍රමෝචාර කෙනෙක් කියා මං අල්ලන දේ අල්ලන්නේ නැහැ. මිනිහා හොඳත් නැහැ නරකත් නැහැ. එයා වෙන දෙයක් අල්ලලා මම ඒක මම දන්නවා ඌ දන්නේ නැති වෙන්න පුළුවන්. ඒක හරි නෑ. ඉන්නේ ඒ විදිහට මේ නිශ්චිතස්සේ අපි මේ මෙතෙක් අල්ලගෙන ඉපු සර්වබලධාරී දෙයයන් ආංශේ නැත්නම් විද්‍යාව නැත්නම් මේ ගුරුත්වාකර්ෂණ නියාමයේ එහෙම නැත්නම් මේ strong and large atomic energy කියලා මොන දේ ඇල්ලුවත් තමයි ලැබෙන දුක ඒකෙන් තමයි ලැබෙන්නේ. පිටි අපි දුක් ලබන දේ අපිට දුක් දෙන්න ඕනදී අපි ප්‍රාථමික පන්තියෙන් දෙවෙනි පන්තියට ගිහිල්ලා උසස් පෙළ කරලා විශ්වවිද්‍යාලය ගිහිල්ලා පශ්චාත්පාද ගිහිල්ලා අපිට දුක් දෙන මාර්ගය හරියට කාපට් කරලා තියාගෙන ඉන්නවා එන දුක කෙලින්ම gedettෙන්න. පන්නේට මනසට එහෙම එකක් නැහැ. ඌ හැම දෙයකම දක්ෂයා කිසිම දෙයකට ඌ අරලා නැහැ මම අහවල් දෙය දන්නවා කියලා හැම ඕන දෙයකට පුළුවන්. ඉතින් ඒක ඒක ලාභයි කියලා කියනවා. එතකොට අපිට මේ ඒ දුක් අපි වවාගෙන කන්නේ නැහනේ. වඩාගෙන ගන්නෑ. ඒ නිසා මේ උපනිෂේ දන්නවනම් මං එල්ලිලා ඉන්නේ මොකේද කියලා දන්නවනම් ඒක හරියට Tamanගෙම බොක්කේ ඉන්නකොට පෙකිනිවැල හපනවා වගේ. අම්මට සම්බන්ධ වෙලා තියෙන පෙකිනිවැල ඔය හපන්න එපා හොයපන්. දැන්වත් ඉන්නේ අපි සංසාරෙට පෙකිනිවැලේ සම්බන්ධ වෙලා කොතනද සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධ වීම උඹේ නොදැනුකමකින් වෙන්න බෑ. දවල් හීනක වෙන්න බෑ රෑහිනක වෙන්න බෑ දැන්න දැන්න දැක දැන අල්ලපු එකක් අන්න ඒක අල්ලගන්න අපි සතිය කණ්ණාඩියක් කරගනිමු අපේ සබ්‍රක්මචාරින් වහන්සේලා කණ්ණාඩියක් කරගනිමු අපේ කමඨහන් සුද්ධ කිරීම පාපෝච්චාරණයක් කරගනිමු මම කියන්නේ මොකಾದ කියලා දැන ගැනීමට මේ උපනිෂ්ඨය හරහා අපි තේමා කරගත්ත දේ හරහා අපි පොඩ්ඩක් යන්න අවදුරටත් නිවෙන නිවීම දේශනාව අහන්න අප මේ කල අප කළ මේ විග්‍රහයේ යුක්ති අයුක්ති භාවය තවදුරටත් කෙනෙකුට විමසා බලන්න පුළුවනි. සුත්ත නිපාතයේම පාරායන වර්ගයේ එනවා උපසීව සූත්‍රය කියලා සූත්‍රයක්. අපි කලිනුත් සමහර අවස්ථාවල ඒකෙන් උද්දෘත කරලා දැක්වුවා. එතන නිවන සඳහන් වෙනවා එක්තරා උපමාවකින්. ඒ කියන්නේ රහතන් වහන්සේගේ විඥාන නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂ අවස්ථාව සඳහන් කළාට පස්සේ ඒක සඳහන් කරන්නේ එක්තරා උපමාවකිනුයි. අච්චී යථා වාත වේගේන චිත්තෝ අත්සං ඵලේති න උපේති සංඛං හරියට ගිනිසිල වාතයෙන් සුළඟින් විසිකරනු ලැබ අත්තං ඵලේති අස්තයට ගියා නැති වුණා කියන එකයි ගිනිසිල නිවිලා ගියා න උපේති සංඛං නිවිලා ගියාට පස්සේ ඒකට කියන්න වචනයක් නැහැ නිවිලා ගියේ නිවිලා කොහෙද ගියේ උතුරටද නැගෙනහිරටද ආදී වශයෙන් ඒ විදිහට දිශා වශයෙන්වත් ප්‍රකාශ කරන්න බෑ නිවිලා ගියා කියනවා මිසක් ඊට වැඩි දෙයක් කියන්නේ නැහැ කියන්නේ කියන්න බෑ. එහෙම ප්‍රකාශ කළාට පස්සේ එතෙන්දී උපසීව මානවකයා අර ඒ බ්‍රාහ්මණ මානවකෙක් ශාස්වත දෘෂ්ටියේ පිහිටාගෙන සිටින නිසා අසනවා මේ සූත්‍රය ඇසුවා වගේම ප්‍රශ්නයක්. පිළිතුරු දුන්නටත් පස්සේ අරක තෝරගන්න බලනවා භව විභව දෘෂ්ටි වශයෙන්. මෙන්න මේ විදියයි උපසීව සූත්‍රයේ අසන ප්‍රශ්නය. අත්තංගතෝ සෝ උදවා අත්තංගතෝ සෝ උදවාසෝ නත්ති උදාහුවේ සසත් සස්සතියා අරෝගෝ තම්මේ මුනි සාදු වියා කරෝහි තථාහිතේ විදිතෝ ඒස ධම්මෝ අත්තංගතෝ සෝ උදවා සෝ නත්ති ඒ මුනිවරයා අස්තයට ගියාද එහෙම නැත්නම් උච්ඡේද වශයෙන් නැති වුණාද එහෙමත් නැත්නම් උදාහුවේ සස්සතියා අරෝගෝ නිරෝගීව යම්කිසි ශාස්ත්‍රත තත්වයක් ලැබුවාද ඔන්න ඒ විදිහට බොහෝ තැන්වල අපට පෙනෙනවා සූත්‍රවල බුදු පියාණන් වහන්සේ නිවණින් කුළු ගන්වලා යම්කිසි දේශනාවක් දේශනා කළාම අසාගෙන සිටින සාමාන්‍ය ජනයා අර දෘෂ්ටියෙන් මිදුන නැති පුජ්‍යලෙයින් ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා භව විභව දෙක ඔස්සේ. අන්න ඒ විදිහේ අවස්ථාවක් උපසීව සූත්‍රයේ තියෙන්නේ. කෙනෙකුට තවත් නිදර්ශනයක් අවශ්‍ය නම් සොයාගන්න පුළුවනි පොට්ටපාද සූත්‍රයෙන්. දීඝනිකායේ පොට්ටපාද සූත්‍රයෙන්. එතනදී බුදු පියාණන් වහන්සේ මේ මුළු මහත් නිර්වාණ ප්‍රතිපදාවම දක්වන්නේ සංඥා ශීර්ෂයෙන්. ඒකත් මේ සංඥා කියන වචනේ වැදගත්කම පෙන්눔 කරන සූත්‍රයක්. අනුපුබ්බාහි සංඥා නිරෝධ සම්පජාන සමාපatti කියන මහා දිග වචනයකින් එතන දක්වනවා ඒ නිර්වාණගාමී ප්‍රතිපදාව. විශේෂයෙන්ම එතන අන්‍ය තීර්ථකයින්ම බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා අපිට මේ අபிසඤ්ඤා නිරෝධය පිළිබඳව කියා දෙන්න කියලා. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ අபிසඤ්ඤා නිරෝධය පිළිබඳව මහා දීර්ඝ විස්තරයක් ගැඹුරු විස්තරයක් ඉදිරිපත් කළාට පස්සේ පොට්ටපාද පරිබ්‍රාජකයා අසනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. සංඥානුකෝ පුරිසස්ස අත්තා උදාහු අඤ්ඤා සංඥා අඤ්ඤෝ අත්තා. ඔක්කොම කිව්වට පස්සේ අසනවා සංඥාව කියන එක පුරුෂයෙකුගේ ආත්මයේද එහෙම නැත්නම් සංඥාව එකක්ය ආත්මය වෙන එකක්ය කියන එකද తත්වය කියලා කියලා. අන්න ඒ විදිහට ආත්ම අදහසින් තොරව ආත්ම දෘෂ්ටියෙන් තොරව මේ ධර්මයේ තේරුම් ගැනීමට හැකියාවක් ඒ බ්‍රාහ්මණයන් තුල තිබුණේ නැහැ. ඒකයි මේ විදිහේ ප්‍රශ්න අසන්නේ. එතකොට මෙච්චර දුර අපි ගියේ මේක විශේෂ කාරණයක් නිසා. මහා නිද්දේශයේ පවා මේක තෝරලා තිබුණත් අදාළ නිගමනයක් දීලා තියෙන්නේ මේ න සංඤ සංඤී ආදී ගාතාවට. කිසිම විදියකින් අන්‍ය තීර්ථකෙන්වත් ඒ චතුර්ථ ධානයේ ඉඳලා අරූප ධානයට යොමු වෙන විදිහේ අතුරු අවස්ථාවකට ආත්මයේ සුද්ධ අවස්ථාවය කියලා ප්‍රකාශ කරලා නැහැ. ප්‍රකාශ කරන්නේ නැහැ එහෙම එකක්. ඒ අතුරු අවස්ථාව කියන එක විශේෂයෙන් සැලකිය යුතු දෙයක් නොවේ. එතකොට මේ ප්‍රකාශ කළ අදහස් කීපයම තවදුරටත් සනාත වන නිබ්බාන පටසංයුක්ත සූත්‍ර ගණනාවක්ම සමහර විට අපේ මේ දේශනා මාලාවේ ඉදිරියට හමු වෙන්න පුළුවනි. න සංඤ සංඤී ආදී ගාතාව සාමාන්‍යයෙන් කෙනෙකුට අමතක කරන්න අපහසුයි. ඒකේ අමුතු ස්වභාවය නිසාම. අන්න ඒ ගාථාව අපිට නිතර සඳහන් කරන්න සිද්ධ වෙනවා. ඒකට සමාන නිබ්බාන පටිසංයුත්ත සූත්‍ර සූත්‍ර රාශියක් අපිට ඉදිරියට හමු ගන්න පුළුවනි. එතෙක් එක්තරා සුළු ඉංගියක් දීමක් වශයෙන් අපි කලිනුත් සඳහන් කළ උපමා දෙකක් නැවතත් මතක් කරගන්න කැමතියි. එකක් තමයි අපි එතනින් නැතකව ඉතින් මේ ඥානන්ද ස්වාමීන් වහන්සේ අපි මේ ගෙනියන්න හදන තැන සාමාන්‍ය මනසට තේරුම් ගන්න පුළුවන් ද කියන විශාල ප්‍රශ්නයක් නිර්ණය වීමේ ඉදා මෙදා තුර කාලය තුර සිදුවලා තියෙනවා. උගවදෙනෙක් පිටේ ඩාට පස්සේ ඥාන සංසය අයින් කළා දානවා. හැමදාම මේ කතා කරන එකක් අපිට තේරෙන්නේ අපිට මේකට බැහැ ගන්න බෑ. ඉතින් එතකොට වටිනාකම නැතිකම නෙවෙයි තියෙන්නේ අදාළ නැතිකම. ඒක අදාළ කරගන්න හැටි දන්නේ නැහැ. එතකොට ඒ අදාළකම නොදන්නාකම අදාළකම නැතිකම කතෝලිකයන්ට සාධාරණ හේතුවක් තියෙනවා මුස්ලිම්න්ට සාධාරණ හේතුවක් තියෙනවා පුංචි දරුවා සාධාරණ හේතුවක් තියෙනවා මේක මේ අදාළ නැති යන්නේ කතා කරන්න කියලා. ඊට වැඩිය වෙනස් අදහසක් බෞද්ධයන් දෙනවා ඊටත් වඩා මුගක් වෙනස් අදහසක් භික්ෂුවල කියනවා. සියලු දෙනාම මත්ය. කිසි කෙනෙක් මේකට යන්නේ නැහැ මොකද මේක කරනට වැඩිය අපිට එදිනදා ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේක එදිනදා ප්‍රශ්න වල සෑහෙන දක්ෂකමක් ඇති කෙනෙකුට විතරක් අදාළ මාතෘකාවක්. ඒ නිසා සර්වඥාන්සේ ක්‍රමේ මේ ඥානද සෝහන්සේ ක්‍රමෙත් එක්ක ගලපන්න අපිට අයිතිවාසිකම් කියනක් දන්නේ තියෙනවා නම් ප්‍රශ්නේ නිතරම සීලය ගැන කියනවා. දානය ගැන කියනවා. සමාධිය ගැන කියනවා. ඒ තුන කියලා ඉවරලා මේක කියන්නේ. මේක විතරක් කතා කරොත් ඒක හරියට මේ ලුණු පිස් එක්ක විතරක් කන්න හදනවා. අඩු පාඩුවකට තියෙන ලුණු පිස් ටිකක් ගත්තට කමන්නේ නැහැ. නමුත් ලුණු පිස් එක කන්න බෑ. ඉතින් මේ දේ වෙනවා අපි ආගමට ඇරලා දර්ශනෙට ගියෝ. දර්ශනෙට ගියෝ. දැන් වෙලා තියෙන්නේ ඒ වෙනුවට දර්ශනය අතහැරලා ආගමට ගිහිලා. නමුත් අපි වගේ මේ පැත්තකට වෙලා තමන්ගේ වැඩක් කරගෙන ඉන්න කෙනෙකුට අපිට පුළුවන් මේ දෙකෙන්ම පෝෂණය ලැබලා අපි හැමදාම පටියන්කිට ගියාට පස්සේ දැන් මගේ හිතේ තියෙන කාම ලෝකේ. දැන් මගේ හිතේ තියෙන කාම සංඥාවේ. දැන් මගේ හිතේ තියෙන රූපේ. දැන් මගේ තියෙන රූප සංඥාවයි. අන්න එතෙන් කියාට පස්සේ තමයි මේ අංජබජල් එන්නේ. ඒකට සැක නැතුව, ශ්‍රද්ධාව ඇතුව, විචිත්ත නැති වෙන්න මේ පොත කියවලා තියෙනවා. ඉතින්ද යන්නේ ඉස්සෙල්ලා මේ පොත ගත්තොත් සීල සමාධි ප්‍රඥා අමතක වෙන්න වෙයි. මොකද මේ පොතේ ඌව ගැන කතා කරන්නේ ඒක අද ඉන්න ගොඩාක් එළියේ බණ කියන කට්ටිය කියනවා මගේ බණක් කාණේතොර නිවන් දකින්න පුළුවන් සිල් ලකින්න ඕනේ දන් දෙන්න ඕනේ භාවනා කරන්න ඕනේ භාවනා මධ්‍යස්ථයන් කියලා જાතියක් නැහැ කුටි කියලා જાතියක් නැහැ ඒව මොක බොරු කියලා. එතකොට අපි වෙන්නේ අර කියන විදිහේ මොකද්ද ඉහළ ධනකට වාදපතයක් දිගේ යනවා හරියටම ඉන්දියාවේ ඒ මේ වේද ශාස්ත්‍රය. ඒගොල්ලෝ භාවනා කරන්නේ ඒ වේද ධර්ම ඉස්සරක තිබිලා තියෙනවා. බ්‍රාහ්මනිසම් තියෙනකොට තිබිලා තියෙනවා. දැන් ඒ ටික දැන් නැති වෙලා බුදුචන්නාංශේ සඳහන් කරන බමුණන්ට තියෙන යම් යම් ಗುಣ පහක් දැන් බල්ලෝ ගාව තියෙනවා පහක් බමුණු ගාව ඒකවත් නැහැ බල්ලගේ බල්ලා මේ මට පහම මතක නැහැ එකයි දෙකයි මතක තියෙන කඩප්පුලි ටික විතරයි මේ ඉස්තුවට පැමිණිච්ච නැති බැල්ලියක් එක්ක කවදාකවත් රමණේ කරන්නේ නැහැ ඒ ඉස්තුවට පැමිණුණාට පස්සේ බල්ලට වහපියක් නැහැ පැලේ යනවා බල්ලෙක් කවදාකවත් බැල්ලියක් කරන වෙන කෙනෙක් එක්ක යන්නේ නැහැ දඩේමක් කරන්නේ නැහැ බඩගින්න නැත්තම්. අන්නේ වගේ තිබුණ බ්‍රාහ්මණ ක්‍රමේ දැන් වස්තු රැස් කරගෙන බ්‍රාහ්මණේ අඩු කුලිය ගෑනුත් එක්කත් එක්ක රමණේ කරමින් ඍතුවේ නොවන ස්ත්‍රීන් සමග සංවාසය කරමින් ඒ ගත කරනවා අන්නේ ಗುಣ ටික දැන තියෙන බල්ලු ගාව විතරයි කියලා කියනවා. ඒ මොකද හේතුව ප්‍රතිපදාවෙන් තොරව අර ගැඹුරු ධර්ම ගැන සාකච්ඡා කර කර ඉන්නවා, ජපමන්ත්‍ර කටපාඩම් කර කර ඉන්නවා, පාලි ඉගෙන ගනිමින් සංස්කෘත ඉගෙන ගනිමින් ඉන්නවා. හැබැයි මේ මේ සාමාන්‍ය ආධුනිකයෙක් එක්ක බණ භාවනාවක් කරලා ප්‍රතිපදාව නැහැ. ඉතින් මේ දෙකෙන් ඕන දෙයකට යන්න පුළුවන්. ඒ වගේ බණ භාවනාවට වැඩි තැන දීලා ප්‍රතිපදාව අමතක කරපුවම අත්කිලම තන්යෝගයට යනවා. බණ භාවනාව අතහැරලා මෙවට ගිය ගමන් කාමසුකල්ලි ආනුගයට යනවා. භාවනා කරන්න ඕනේ නැහැ, දුෂ්කර ක්‍රියා කරන්න ඕනේ නැහැ, නිවන් දකින්න පුළුවන් කියලා. ඉතින් අදයි දෙකම තියෙනවා. යම් කිසි කෙනෙකුට මම දැනුම් අහන වෙන්න පුළුවන් ඕනේ නම් මේ ප්‍රතිපදාව අල්ලාගෙන මෙව ඕනේ නැහැ කියන එක තමයි ඔය කාන්තාවෝ පැවිදි වෙලා ඉන්න කට්ටියගේ හැටි. අත්ති කියලා වතාන යෝගේ විතරමයි. ඒගොල්ලෝ Tamanට වදදී ගන්නවා. ඒකෙන් ලෝකයා අතුර කැපිපේන පටන් අර ගන්නවා. අර ගිහි කාලේ තිබුණ භාවනාවක් නැහැ. මේව කතා කරන්න යන්නේ නැහැ. වාටි වැඩක් නැහැ. අපිට ගිහිල්ලා මේ තනි තුන්සිවුරෙන් විතරක් පිටපතෙන් විතරක් ගල් වෙනක විතරක් ඉන්න පුළුවන්ද කියලා උග්‍ර සිල් රකින්න හදනවා. ඒකෙම එක කොනක් තමයි භික්ෂුනි ශාසනය. නමුත් මේක දිහා බලනකොට ඒ ඔක්කොම ඉක්මවල ගියේ මෙතන තියෙන්නේ මේක ලෑස්ති නැතුව මේ කියන අනිදර්ශන විඥානයක හාංකාවක් නැතුව මේ කියන අපපතිත විඥානය පිළිබඳ සාංකා විශයක්වත් නැතුව ඒව නැත්නම් මේ Hindu ආගමේ කියන නිර්ගුණ தත්ත්වය ගැන දැනීමකුත්තරව ප්‍රතිපදාවෙන් විතර කොටේ යන්න බෑ ඒක අත්ති කිලමතරණ යෝගයට යනවා. අරක කාමසුකල්ලිකාණ යෝගයට යනවා. ඉතින් මේ දෙකේ පැත්ත දෙපැත්ත ඉන්න එක මැද ඉන්න මිනිහට පුදුම ලාභයි. මොකද පෙට්‍රෝල් විසමකින් තොරව ඒ අත්දැකීම ලබන්න පුළුවන්. මොකද ඒගොල්ල ප්‍රසිද්ධිය කරන්නේ. මේ පරිශ්‍රණය ප්‍රසිද්ධිය කරන්නේ. ඉතින් ඒක නිසා ඒක අවස්ථාවාලියක්. අත්ති කිලමතරණ යෝගයට ගිහිල්ලා උදේ ඉඳලා කණපින්නක් ගන්න කත්තේ අපි දුරුවන් කරන්න හොඳයි. කන්දස් කිරියාවක් තමයි තියාගන්න ඕන ඔන්න ඕකට ගියොත් ඕමයි. ආරණ්‍ය වාසී සංඝයත් 100%ක්ම ඉන්නේ අත්ති කිලමත අනුയോഗේ. ඊට පස්සේ ඔය ළඟදී ඇවිල්ලා ඉන්න දොස්තර ගොල්ල ඉදිරිපෙ ගොල්ල විශ්වවිද්‍යාලය ගිහිල්ලා ඉගෙන ගත්ත කට්ටිය ඒ මේ මතිමතාන්තරවලට ගිහිල්ලා තියෙනවා නැත්නම් ෆිලොසොෆයි කරලා තියෙනවා ඒකල බලනවා තේරවාදී බෞද්ධක බෞද්ධයා බොහෝම නිකන් ළමා වැඩ කරන තමන්ට දුක් දී ගන්න බොහෝ කල් ගන්න ක්‍රම වලට යනවා අපේ ක්‍රම එහෙම නේ හරිම ඍජුයි ඇයි මෙච්චර ක්‍රමයකින් මෙච්චර විමුක්තියක් ලබද්දී ඇයි මේ අන්තිම බසක යන්නේ කියලා නැත්නම් ඒගොල්ලන්ට අපිට පුළුවන් වෙයිද අභියෝග කරන්න ඕක විචා විමුක්තියක් වුණොත් මොකද කියන්නේ මොකක් හරි මත රඳාපවතින දෙයක් වුණොත් මොකද කියන්නේ උපනිෂ්ඨයක් මිශ්‍රයක් තියෙනවද කියලා බලන්න අපිට කරන්න බෑ ඒගොල්ලෝ බලන්න ඕනේ. අන්න එහෙම තමයි ලැබපු දේ අව탁සිරු කරන්න කියලා අපේ ලොකු සාංශි බොහොම ආරසකාරීව කිව්වා. අද තියෙන කියාපාන්නේ. ඉතින් ඒක නිසා ඒකට අවශ්‍ය තුරුම්පු අවශ්‍ය උණ්ඩගුණ නිසා මේ පොතේ අනන්ත තියෙනවා. නමුත් අර ප්‍රතිපදාවත් එක්ක මේක මේ යවනිකාවේ කොතෙන්ද සම්බන්ධ වෙන්නේ කියන එක මේ මේ නාඩගමේ කියන එක තෝරගන්න ඕන ඇත්තට ඥානදාමසට වැඩි කරන්න බෑ අපි වෙලින්. නමුත් හැම වෙලාවෙම මේකට ඉඟිතිය තියා යන්න ඕනේ මේක විතරක් කතා කරලා හරියන්නේ නැහැ හැමදාම මේ වෙලාවක් භාවනා කරන්න ඕනේ. සක්මන් කරන්න ඕනේ. පරියන්ක කරන්න ඕනේ. ඒ දින්දා වැඩ මේ විදිහට කරන්න ඕනේ. කරමින් චර්යාව සල්කයා ගැනීමෙන් එහෙම නැත්නම් අපදානය කියලා එකට කියනවා. ජීවන රටාව කියලා කියනවා. සම්මා ආජීවය කියලා කියනවා. ඒක හැදෙන්නේ නැත්තම් මේ භාවනාවත් එක්ක හැදීමක් උන් නැත්තම් ඔය ෆිලොසොෆර් ෆිලොසොෆයිසින් එහෙම නැත්නම් මේක මේ සාකච්ඡා කිරීමෙන් කන්ටෙම්ප්ලේෂන් විතරක් කරන්න බෑ. මේ විශාල ජනතාවක් දැන් ඒ දෙකම දෙකෙන්ම සාසනයට ඇතුල් වෙමින් ඉන්නවා. ඉතින් අන්‍යාගමිකයන් ඒ ෆිලොසොෆි කාරා එනවා. තමාරු හරිය කැමති මේ සංඝයා රකින්න. සම්ප්‍රදාය රකින්න. ඒ වගේම පන්සලකට යන්න එපා වෙලා හිටපු තරුණ පිරිස් අද ඒ දර්ශන වාදහරහ බුද්ධ ධර්මයට ඇවිල්ලා ඉන්නේ. එවැනි බලවේග දෙකක් වෙනදා බුද්ධ ධර්මයට ගන්න උනන්දු නැති අය ගනිමින් ඉන්නවා. අපි ඒක හිතන්න ඕනේ ඒගොල්ලන්ගේ වැඩක් නෙවෙයි ඒක මෙහෙවරක්. යුගමෙහෙවරක්. අපි බලන්න ඕනේ පුළුවන් තරම් හැම කෙනාම එහාට මැඩ පැද්දිලා පැද්දිලා තමයි ඔර්ලෝසු බට්ට පැද්දිලා පැද්දිලා වයින් නැතුව මැද නතර වෙනවා වගේ නතර වෙනකම්ම පැද්දෙනවා. ඒකල නතර වෙන්නේ කවදාකවත් හිතන්න බැරි තැනක. හයියෙන්ම යන තැන තමයි නතර වෙන්නේ. බඩට බඩට පැද්දෙනකොට හයියෙන්ම යන තැන තමයි මධ්‍යන්න ලක්ෂය. එතන තමයි නතර වෙන්නේ. කවදාකවත් හිතන්න බෑ පැද්දෙන බඩට බල්ල මෙන්න මෙතන එයාගේ සමතුලිත තැන කියලා. අපේ තුලත් එතෙන් එනකන් අපි හැපැත්තට යනවා. හැපැත්තට ගියාම මේ පැත්ත විචනය කරනවා. මේ පැත්තට ගියාම මේ හැපැත්ත විචනය කරනවා. ඇත්තටම අපි අපේ ජීවන ගමනේ යම් යම් ජවනිකා යම් යම් ජවනිකාවල ඉඳගෙන විචනය කරනවා. තමන් ඊ මම මෙහෙම කිව්වා අද මෙහෙම කියනවා හැබැයි හෙටත් මෙහෙම කියන්න ඉඩ තියෙනවා හැබැයි ඒ අතරතුර මම දන්නවා මගේ tempat ගතියක් තියෙනවා මගේ උදේකලාවක් තියෙනවා මගේ පිරිච්ච ගතියක් තියෙනවා කියලා කියනවා නම් ඒ ඇති වෙන වෙහෙස සමාජයට ඇති වෙන වෙහෙස ශාසනික වශයෙන් තරන්න වෙනවා කාටවත් හැබැයි අපි දැනගන්න ඕනේ ඒක තමන්ගේ විමුක්තියට සම්මා විමුක්තියට මිසක් ගහපාදීමට නෙවෙයි අවුරුත් එක ගැටෙන්නේ නෙවෙයි වෙන කලා විවාද තමයි. ඉතින් මේ උපසීවමානෝක සුදා කලා විවාද සූත්‍රයේ මුල්ලිච්ච ඇත්තෝ එදත් ඔය ප්‍රශ්න නගලා තියෙනවා. අද ඒ ප්‍රශ්න නගන්නවත් කෙනෙක් නැහැ. ඒ සබ්දන්සේ තුවටක සූත්‍රයේ නෑ මේ පාරායන වගේ ධර්මචින අනික් වර්ගයේ තව බුදු කෙනෙක් මවලා ප්‍රශ්න අහනවා. තව නිර්මිත බුදු කෙනෙක් ඇති කරලා ඉගෙන ප්‍රශ්නයක් අහන්න අපිට තේරෙන්නේ අපි දැනට ඉන්නේ එක දෘෂ්ටියක. ඉතින් අපි ඒකේ කියන හාමුදුරුවෝ හොඳයි, ඒ මතයේ හොඳයි කියාගෙන ගියාට ඒකට විකල්ප දෘෂ්ටියක් තියෙන බවක් දන්නේ ඒක දුන්නත් කියනවා මේ භාවනා කරනකොට ඌව ඕනේ නැහැ. ඒ අපිට මේ අනවශ්‍ය කරදර ඕනේ අපි මේ පාරේ යන් කියලා එහෙම යන්න බෑ. මේකේ පැද්දෙනවා යහට යනකට. ඒ පැද්දෙනකොට තමයි ඒ පරිශන කරන අනිත් අයගේ අත්දැකීම් අපි ලබමින් ඒ කටිය දොස් නොකියා ඒ කට්ටියත් අපි වෙනුවෙන් පරිශන කරන අය අපේ පෙරහැළෙම ඉස්සර පස්සට යන කට්ටිය කියලා ගියොත් මම හිතනවා අද යුගයේ හරීම මේ හොඳ දෙවසක් පවතිනවා කියලා. හොඳ සාකච්ඡාවක් පවතිනවා. හැබැයි ඒ සාකච්ඡාව ආධුනික යෝගාවචරයට අදාළ නැහැ. ආධුනික යෝගාවචරය කරන්නේ කාලසටහන. නිජපතා වැඩ කරනකොට කොච්චර ඉක්මනට මෙතෙන්ට ඉදි කියන්න බෑ. ආවට පස්සේ මේ මෙවුවා විවෘතව තියෙන්න ඕනේ. ඒක නිසා මේ ඥානන්ද සාංශයවා ලස්සන්ට ඒ මට්ටමටපත් වෙච්ච කෙනාට ආරාධනා කරනවා නිහඬව ධෛර්යමත් කරන විදියට. ඒක දැන දැනගත්ත කෙනා මේ ඥානන් සෝංශේ කතා කරන මට්ටමට කියලා දැනගත්ත කෙනා කතා කිරීම කතාවටත් ආදරය කරනවා ඥානන් සෝංශේත් ආදරය කරනවා අනේ මට දැන් කතා කරන්න ලෝක කෙනෙක් ඉන්නවා කියලා සතුටකුත් තියෙනවා. දැන් හුඟව දෙනෙක් මෙහෙම දෙයක් තියෙන බව දන්නේ නැහැ. දැනගත්තට දාලා කරගන්නෙත් නැහැ. මෙතන බණ කිව්වේ මේ කුටි ඇතුලේ කිසි කෙනෙකුට ඇහුන්නේ නැහැ. ඒ දහයටපු කිසිම කෙනෙකුට ඇහුන්නේ නැහැ. මුත්ත වෙලාවට මේක ලියලා දැවිලා තියෙනවා අපි ළඟට. ආපු නිසා අපිට දැන් ආයෙ වමාරා කන්න පුළුවන්. දැන්ටත් මේ ඉන්න පිසිගමුත් කී දෙනෙකුට ඇහෙනවද කී දෙනෙකුට උනන්දුද කී දෙනෙකුට අදාළද කියන එක මම දන්නේ නැහැ. ඒක නිසා මම හිතුවේ මේ දේශනා මාලාව හරහා එහෙම අද්දරට ආලසන්නව එළඹි පෙළඹි ඉන්න පිරිසක් ඉන්නවනම් ඒගොල්ලන් පොඩ්ඩක් අත දීලා ඒගොල්ලොත් මේ ප්‍රවාහයට දාගෙන එක යන ගමනක් තමයි තියෙන්නේ. එහෙම නැතු මේ ඥානানন্দ සාංශි වේදනය කිරීමක් එතන මේ අන්ත දෙකේ කටයුතු කරමින් ඉන්න අය වේදනය කිරීමක් ඒක අදාළ නැහැ. ඒකට අපිට මේක සාකච්ඡාවක් වෙන්නේ නැහැ. සාකච්ඡාවක් වෙන්නේ ඒ ඔක්කොම අපිව නියෝජනය කරනවා. අපි ඒගොල්ලෝ නියෝජනය කරනවා. ඒක නිසා අපි මේ සෑම දැනීමක්ම විමුක්තිය සඳහා විතරක් නෙවෙයි සම්මා විමුක්තිය සඳහා යොමු කරගන්න එක තමයි අපිට කරන්න තියෙන්නේ. අපි යමු තා ටිකක් ඉස්සරහට. අපි යන්න බෑ. වෙලා ගියද? මේ සම්බන්ධයෙන් ඒ නිසා මම කෑ ගහලා හරියන්නේ නැහැ. මේ අනික් කට්ටියත් මේකට අදාළ මධ්‍යම තාන්ත්‍රය හෙලි කිරීම සඳහා අපි විනාඩි 10ක් විතර ගන්න පුළුවන්. මේ කීර දේ තේරෙනවද නැත්නම් ඔළුවට උඩින් යනවද කියලා. තේරෙන්නේ නැහැ මොකක්වත් තේරෙන්නේ නැහැ. ඔළුවට උඩින් යනවා නැත්නම් මේක මේ අතරින් පතරින් කැලි තේරෙනවද කියලා. පස්සේ උපපරම්පරාවෙන් ධර්මයේ කියන ගිලා ගන්තරුල කරයින් පස්සේ අපි අතරමංගලාද මේ හැදිම කරන්න හේතුව බුද්ධාවතුමේ ඒක නොකලේ ඇයි අවුරුදු පහකින් පස්සේ මේ කාරණා කරන්නේ එහෙම ඒ බුද්ධාගමේ කරන්නේ කොයි එකෙත් වෙලා තියෙනවා යේසුස් වහන්සේ ඉන්න තාකල් ඒ අපෝස්තලවරු දැනගෙන හිටියේ අපේ අපෝස්තලවරු කියලා. යේසුස් වහන්සේ දැටි වුණා නැතුණාට පස්සේ එක එකනා ඉතින් මේ චරිත කොටනගින්න ගත්තා. ඒකෝට එක එකනා කිව්වා මෛත්‍රී කියපු ටික මේ. ඒක යවඩේ. අනිත් එක නම් ආලුකාරේ. මෛත්‍රී කියන ටික මේ. කියලා ඒගොල්ලෝ ප්‍රකාශ කරලා ඒගොල්ලෝ කිව්වේ නෑ මම යේසුස් වහන්සේ හෝ දෙවියෝ හෝ දේව පුත්‍රයෙක් කියලා. මේ දේව පුත්‍රය ඇසුරු කිරි. ඇසුරු කිරිනේ. ඒකෙන් පස්සේ නෑ තෝරාගත්තේ. අනික අපොස්තලගේ කතා අයින් කරා. යේසුස් වහන්සේ දැකපුම නැති පීඨ තමයි ඔක්කොම පිළිබඳ අධිකාරිය ගත්තේ. මම දන්න විදිහට වැරදෙනවා හදන්න මාව. එයාගේ එක තමයි ඊට. එයා දන්නවා මිනිස්සුන්ට දෙන්න ඕන දේ. යේසුස් වහන්සේට ඕ සමගැසුරු කරපු අපෝස්තල් වලු දන්නේ මිනිස්සුන්ට ඕන දෙන්න ඕන දේ. ඊට පස්සේ මේ ග්‍රීසියට රජුරෝ රජුරෝ එකට ගිහිල්ලා රජුරෝ ගත්තා මේක හොඳ දේශපාලන ස්වරූපයක් කරගත්තා. මකිවා අනිත් ඔක්කොම. ඒක තමයි බටහිර සංස්කෘතිය කියලා කියන්නේ. ඊට පස්සේ යේසුස් වහන්සේ කියපු දේ නෙවෙයි. ඒකට බුදුරජාණන් වහන්සේ කියපු දේ මුඛ પરම්පරාවෙන් ගෙනාවා. මුඛ પરම්පරාව කියන්නේ ඉස්සෙල්ලා ග්‍රන්ථාරූඪ කරන්න ඉස්සෙල්ලා ගොඩාක් ග්‍රන්ථාරූඪ වුණා. හැබැයි ග්‍රන්ථාරූඪ කරපේ වගේ තේමාවක් තිබුණේ නැහැ. භාෂා විලාසයක් තිබුණේ නැහැ. යුගයෙන් යුගයට භාෂා වෙනස් වුණා. ඒතර මහවිහාරයේ ආමඳුරණ සිද්ධ වුණා. දැන් මේ හැම ගමකම තම තමන්ට අටුවා කතා ලියනවා. පිස්කොල පොත් තියෙනවා, පන්හිඳ තියෙනවා. ඉතින් පුස්කොලක ලිව්වට පස්සේ ඒක මේ ගලේ කෙටුවා. පස්සේ බුද්ධකෝස හාමුදුරනේ කිව්වා දැන් මේක ගියොත් සීමාවක් නැහැ. මේක ඉමුනයිස් කරන්න, ස්ටෑන්ඩඩයිස් කරන්න. මේක එක රාමුවකට දාන්න කියලා. ඒ අවාසනාව කියන්නේ රාමුවකට දාන්න බෑ භවනා කරපු කෙනෙක්. ඒකට සුදුසුකම් ඕනේ, බුද්ධ ආගම් නොවෙන්න ඕනේ. භාවනා නොකරන්න ඕනේ. භාෂාව හොඳට දැනගන්න ඕනේ. ජනයාට කැමති මොනවද කියලා දැනගන්න ඕනේ. මාකටින් දැනගන්න කෙනෙකුට බාර දුන්න කොන්ත්‍රාත් එක. එයා හැදුව රාමුව තමයි තේරවාදී කියන්නේ. ඒක ඇතුලේ සත්‍යය තියෙනවා අනිත් පැත්තේ සත්‍ය නෑ කියලා හිතන්නවත් එපයි කියලා බුදුහාමුදුරුවෝ කියලා. ඉතින් ඒක රැකෙනවා. ඇයි ඒ? රාමුවක් තියෙන නිසා. මේ නියමයේ වෙනස් වෙන තුරු. රාමුවක් නැහැ. ඉතින් ග්‍රන්ථාරූඪ කරන්න ඉස්සරලා විශේෂයෙන්ම අටුවාව අසීමිත වැඩුණා. ඒක වාතයක් වුණා. ඊට පස්සේ තමයි ඒක රාමු කරේ. එතින් මේ රාමුවටයි අපි වඳින්නේ බුදුහාමුදුරන්ට නෙවෙයි. ධර්මයටත් නෙවෙයි. ඒ තරම්ම අපි සම්ප්‍රදායන කියලා. රාමුව නරක වෙන්න පුළුවන් හොඳ වෙන්න පුළුවන්. නෝ රාමුවක් කියලා ගන්නවනම් හරියි. දැන් කතා කරන්න බෑ ඇහෙන්නේ නැහැ. ඇහෙනවද? ඒක නිසා අපි නම් මෙතනින් සාකච්ඡා අපි સમાપ્ત කරමු වර්ෂාවේ බාධාවත් නිසා කාලයත් හරස් වෙලා තියෙන නිසා අපි සටහන් තියාගන්න විදිහට ආරාධනා කරමු නතර කරපු තැන 231 පිටනේ දැන් අපි ඊතාවතාවාදී ගාථා සජ්ජායනා කිරීමේ සම්ප්‍රදාන කුලෝ ධර්මදී සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා. එත්තාවත ආචං අම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදා